1986 ජනවාරි 5 වන දින ලිපිය අති ගෞරවනීය ස්වාමීන් වහන්ස දෙන ලද උපදෙස් පිළිබඳව කෘතඥ වෙමි. ඒවා ඕනෑකමින් ක්‍රියාත්මක කිරීමට තරේ අදිෂ්ඨාන කරන්නෙමි. මේ තරම් ඉක්මනින් ලිවීම ගැන සමාවනු මැනවි. මා ඔබ වහන්සේට කරදරයක් නොවේවායි පතමි. එහෙත් එක විටම වාගේ විවිධ අත්දැකීම් හටගන්නා ලෙසත් පෙනේ. මම ඒවා මෙසේ විස්තර කරමි. 1. සිරුර පුරා හිසේ පවා බලවත් කැසීමක් දැනේ. ඇතැම් විට භාවනා කරද්දීත් බොහෝ විට භාවනා කළ පසුවත් මෙය සිදුවෙයි. 2. විදුලිය තරංග දැන් මුළු සිරුරත් හිසත් මුළුල්ලේ පැතිරෙයි. ඉක්බිති හිස මුදුනින් ඒවා ඉවත් වන්නාසේ දැනේ. අහසින් එන්නාවැනි ගුමුනාදයක් ඊතා පැහැදිලිව ඇසෙන්නට වේ. දැන් මට ඒ ශබ්දය නිතරම ඇසෙන අතර ඒ සමගම හිස මුදුනේ දැනීමද ඇතිවේ. ඒවා එකිනෙකට සම්බන්ධ හෝ නැතුවා විය හැකිය. 3. අන්තිම ලිපියට පෙර ලිපියේ ඔබ වහන්සේ සැබෑ ප්‍රඥාව උදා වූ කල අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ හැම තැනම දකින්නේ යැයි පවසා ඇත. දැන් මම කලකට පෙර වූ අත්දැකීම් කිහිපයක් පැවසිය යුත්තේමි. ඒ මා දැස් අරගෙන ඇසෙපිය නොහෙලා යම් වස්තුවක් දෙස බලාගෙන භාවනා කිරීම පුහුණු කරන කාලය විය. එක දවසක් මම මගේ උයනේ වාඩි වී තනකොළ ඇතිරියක් දෙස ඔහේ බලාගෙන සිටියේදී එය චලනය වන කම්පණය වන කුඩා කොටස් බවට කඩ කඩවනු දැක්කෙමි. තනකොළ පමණක් නොව මා අවට වූ සියලුම ගස්ද එසේ කඩ කඩ විය. හිරු රැස් කදම්බයක්ද කඩ කඩ වී දේදුන්නක වර්ණ දිස් වූයේය. සෑම කුඩා අංශුවක්ම චලනය වෙමින් කම්පණය විය. තවද සියල්ලම එක් පැහැර එකමුතු වී මීදුමකින් සම්බන්ධ විය. ඉක්බිති මට මහා අමුත්තක්සේ හැඟුණේ මගේ හද ගැස්ම මා දුටු දර්ශනය පුරා පැවති ගැස්ම සමග හරියටම ගැළපුණ බවය. මා කතා කරමින් සිටින ඇත්තන්ගේ මුහුණු හිටි හැටියේ මීට සමාන මීදුමකින් වැසී මස්දිය වී ගොස් එවිට ඊට යටින් ඇට සැකිල්ලක් මෙන් ඇටවල ව්‍යුහය දැක්ක හැකිවීමත් පුරුද්දක් විය. ඇතැම් විට සාප්පු සමූහයක් මේ මීදුමෙන් වෙලී තිබී දියවන්නට පටන් ගනී. ඒ මහා අමුත්තක් නිසා මම මේ භාවනාව අත්හැරියෙමි. මා නැවත මේ භාවනාව පටන්ගත යුතුද යන්න විමතියකි. තවද මෙය අනත්තභාවය වටහා ගැනීමට යම් සම්බන්ධයක් තිබේද කියාත් සිතමි. 1. මේ අත්දැකීම් ලැබුණේ දැස් ඇරගෙන සිටියේදීය. 2. අනෙත් අත්දැකීම් එනම් මගේ ශරීරය දියවනු දැකීම දැස් පියාගෙන සිටිද්දීය. මේ සිදුවීම් වල අරුත පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිනම් කෘතඥ වෙමි. නව වසර පිළිබඳ සියලු සුබපැතුම් සමගින් ඔබ වහන්සේගේ කෘතවේදී යටහත් ශිෂ්‍යාව පසුලිපිය මට ශ්‍රවණය පිළිබඳවත් අත්දැකීම් ලැබුණේය. මුහුද ඇත්තේ මගේ නිවසේ සිට සැතපුම් භාගයක් පමණ දුරිනි. එහෙත් භාවනා කරන විට මට එතරම් දුර පිහිටි මුහුදේ රළ ගසන ශබ්දය පැහැදිලිව ඇසේ. දුම්රිය පාර ඇත්තේද සැතපුම් භාගයක් පමණ දුරින් උවද ගමන් කරන දුම්රිය එන්ජිමේ ශබ්දය මට ඇසෙයි. මීතිරිගල නිස්සරණ වනය 1986 ජනවාරි 14 දින ලිපිය. හිතවත් දායිකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට 1986 ජනවාරි 5 දින දරන ඔබේ ලිපිය ලැබී ඇත. ඔබේ ලිපියේ විස්තර කර ඇති අත්දැකීම් විශේෂයෙන් කලින් අත්දැකීමක් පිළිබඳ විස්තර එනම් අංක 3 ගැන උන්වහන්සේ පැහැදී ඇත. මේ සියලු අත්දැකීම් බංග ඥානයේ විවිධ පැතිකඩවල් බව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පවසති. ඔබට අභ්‍යන්තරයේ දැනෙන දේ එනම් බලවත් කැසීම්, දැනීම්, විදුලි ආදිය ඒ විපස්සනාව තමාගේම සිරුර තුළට හලවා ගැනීමේ ප්‍රතිඵලය වෙයි. තමාගේම ශරීරයේ දියවී යාම වනාහි එහි ශුද්ධ ප්‍රතිඵලය වෙයි. තන ඇතිරිය, හිරු රැස්, මුහුණු, නිවාස පේලි ආදිය කම්පණය වන අංශු ලෙස කඩ කඩ වී යාම වනාහි විපස්සනාව බාහිරයට හැරවීමය. ඔබ දකින ඇත්තන්ගේ ඇටසැකිලි පෙනෙන්නට වීම විපස්සනාවට පොදු වූවකි. ආදීනව නිබ්බිදා ආදී අනෙක් විපස්සනා ඥාන හටගන්නේ මෙතනිනි. ඔබේ අත්දැකීම් වල විකෘතියක් නොපෙනෙන බවත් නිසකයෙන්ම ඔය ආකාරයට භාවනාව දියුණු කරගන්නා ලෙසත් නායක ස්වාමින් වහන්සේ ඔබට ඉදුරාම පවසති. තවද ඔබ සෝතාපන්න මාර්ගයේ හොඳින්ම ගමන් කරන බවට නිසක වන ලෙසටද පවසති. ශ්‍රවණය ගැන ඔබේ නිරීක්ෂණ පිළිබඳව උන්වහන්සේ පවසන්නේ ඒවා සමාධිය දියුණු වීමේ ලක්ෂණ බවය. සමාධිය දියුණු වන විට සාමාන්‍යයෙන් හඳුනාගත නොහැකි ශබ්ද පැහැදිලිව හා මනමින් ඇසෙන්නට වෙයි. ඔබේ ප්‍රගතිය පිළිබඳව ප්‍රාර්ථනා කරමු. මෛත්‍රියනි පසුලිපිය දහවැනිදා පටන් ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේ වැඩවසති. එක්දාස් නමසය අසූහය ජනවාරි විසිතුන්වන දෙන ලිපිය. අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස. මගේ භාවනාව සෑහෙන්නට හොඳින් සිදුවන බව ස්ථිරව දන්වමින් ඔබ වහන්සේ මහත් කරුණාවෙන් එවූ ලිපියට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. ඒ ගැන මම ඊතා ප්‍රීති වෙමි. උපදෙස් අනුව වීරෙන් නොකඩව භාවනා කිරීමට යෙදෙන්නෙමි. මට විමතියට හේතු කිහිපයක් ඇත. මගේ හිසත් ශරීරයන් මුළුල්ලේ පැතිරෙන කම්පන පිළිබඳව ඒවා පාලනය කිරීමට මට නොහැකි බවක් පෙනේ. ඒවා Tamanට ඕනෑ හැටියට එයි. යයි. මම ඒවා හොඳින් පරීක්ෂා කළෙමි. ඒවා පාලනය කිරීමට නම් සතියෙන් යුක්තව සමතුලිතව නිසසලව සිතුවිලි වලින් තොරව සිත ඇතුළට හැරවිය යුතුයයි මට සිතේ. ඒ අනුව වැඩෙහි යෙදෙන විට මනස පිටතට හරවමි. වැඩ අවසාන වූ කෙනෙහි මනස ඇතුළට හරවා එහෙත් කිසිම දෙයක් කෙරෙහි නොපිහිටුවා නිශ්චල අවදිහා සමතුලිත තත්වයක සිටිමි. එය කැළඹිල්ලෙන් හෝ නිදිමත බැවින් තොරය. මේ නිවැරදි දැයි විමතියට පත්වෙමි. ඔබ වහන්සේගේ ලිපිය ලැබුණ දවසේ පාන්දර 4ට පමණ මට තවත් අත්දැකීමක් ලැබුණේය. මම සෑහෙන වේලාවක් භාවනා කරමින් සිටියෙමි. දෙනෙත් පියාගෙන සිටි මම මා අවට සියල්ලම අන්තර්දාන වනු දැක්කෙමි. ඒ වන විට මගේ ශරීරය හෝ සිතන සිත නොතිබිනි. තිබුණේ දැනුවත් බව පමණි. කොහේවත් නිශ්චිත දෙයක් නොතිබුණි. සියල්ල මීදුමක් පමණ විය. මේ ඇස් අරගෙන සිටියේදී මා ලැබූ අත්දැකීමට යම් පමණකින් සමාන විය. එහෙත් දැන් කිසිම වස්තුවක් නැත. සියල්ල මීදුම් පටලයක් පමණි. මේ අත්දැකීම පැවතුනේ ඊතා සුළු වේලාවකි. එය ක්‍රමයෙන් ගෙවී යත්ම වචන දෙකක් පමණක් මා තුල ඇතිවිය. ප්‍රඥා සහ කරුණා යන වචන දෙක සහ සංසුන් බවත් යහ සාධනයත් පිළිබඳ හැඟීමක් පමණක්. මේ වචන දෙක තරමක් විශේෂ ලෙස සැලකමි. බාගදා මගේ සිත තුල තිබුණු හැඟීම් උඩට මතු වූවා විය හැකිය. මේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ මා මෙහෙයවීම පිළිබඳව ඔබ වහන්සේට නැවතත් කෘතඥතාව හා ස්තුතිය පුද කරමින් ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව. මීතිරිගල නිස්සරණ වනය 1986 ජනවාරි 25 ලිපිය. හිතවත් දායකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට ඔබේ 23 වනදා ලිපිය ලැබී ඇති අතර මම එය පරිවර්තනය කළෙමි. සිතුවලි වලින් තොරව සමතුලිතව හා නිසසලව මනස ඇතුළට හරවා තබා ගැනීමට ඔබට ඇති හැකියාව පවතින්නේ දියුණු වූ යෝගියෙකුට පමණක් බවද ඒ නිසා ඒ අගය කළ යුතු බවද උන්වහන්සේ පවසති. කෙසේ වුවද ඔබ කියන කම්පන හුදෙක්ම නාම රූපවල සංඛාරවල නියම ස්වභාවය දක්වන්නක් පමණක් යයිද එහෙයින් ඒවාද විපස්සනාවේ මෙනෙහි කිරීමට වාජනය කරන ලෙසද දන්වති. ඔබ දැක් වූ විශේෂ අත්දැකීම් එනම් සියල්ලම අන්තර්දාන විය ශරීරය හෝ සිතන සිත නොතිබුණේය ආදිය ඊතා වැදගත් අත්දැකීමකි. ඊට පෙර පැවතුනේ ඔබ වරින් වර එළඹෙන සමතුලිත හා නිසසල මානසික තත්ත්වය නම් ඒ පිළිබඳව මීට වඩා තීරණාත්මක කරුණු කිව යුතුය. එහෙයින් ඔබට මතක ඇති පරිදි ඊට වඩා විස්තරාත්මකව ලිපියක් එවන ලෙස උන්වහන්සේ දන්වති. ඊට පෙර සිදු වූ දෙයට එනම් හිස් බව පැවති කෙටි වේලාවට අමතරව ඔබේ ආකල්පයේත් ඉන්ද්‍රිය සංවේදී අත්දැකීම් ඇගීම් ආදියේ වෙනසක් එයින් සිදු වී ඇද්ද යන්න ඔබ සිතන ක්‍රමය කෙරෙහි එයින් විශේෂ බලපෑමක් සිදු වී ඇද්ද යන්න ගැනත් සඳහන් කිරීම මැනවි. ධර්ම මාර්ගයේ ඔබේ ස්ථිරසාර ඉදිරි ගමන පිළිබඳව සුබ පතමු. මෛත්‍රියනි 1986 ජනවාරි 29 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස 86 ජනවාරි 25 වෙනිදා ලිපියෙන් ඔබ වහන්සේ දුන් කාරුණික උපදෙස් පිළිබඳව මාගේ කෘතඥ පූර්වක ස්තුතිය පුද කරමි. මගේ භාවනා අත්දැකීම් එනම් දැනුවත් බව හැර අනෙක් සියල්ල අන්තර්දාන වීම පිළිබඳව අසා ඇති ප්‍රශ්නවලට දැන් මම පිළිතුරු දෙමි. පළවන ප්‍රශ්නය මේ අත්දැකීම ඇති ඌයේ ඇතැම් විට ඔබට ඇති සමතුලිත නිසසල මනස යන තත්වයට පසුවද පිළිතුර එසේය පැය දෙකක් භාවනා කළ පසු මගේ මනස නිසසල හා සමතුලිත විය ඒ ඉක්මන් ප්‍රතිබානාත්මක දර්ශන එන්නේ සෑහෙන්ට දිග වේලාවක් භාවනා කළ විටය. මම පාන්දර දෙකට භාවනාව සඳහා පිබිදුනෙමි. ඒ දර්ශනය හටගත්තේ හතර පසුවී මද වේලාවකිනි. ඒ දර්ශන ෂණිකව දිස්වන්නේ මනස සංසුන් වී එහෙත් අවදානශීලී වී ක්‍රියාත්මක නොවි කිසිවක් සනිටුහන් කර නොගන්නා අවස්ථාවලදීය. දෙවන ප්‍රශ්නය. ඒ දර්ශනයට පෙර සිදු වූ දේ පිළිබඳව පිළිතුර මගේ භාවනාව ඒ සිදු වූ අනුපිළිවෙලින්ම මතක් කරගත නොහැකිය. එහෙත් මම හොඳින් නිදා ගැනීමෙන් පසු පාන්දර දෙකට භාවනාව පටන් ගත්තෙමි. මෛත්‍රී භාවනාව හා වේදනා භාවනාව කර අනතුරුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සප්ත බොජ්ජංග පටිච්ච සමුප්පාද ධර්ම 12 දස පාරමී දස සංයෝජන අනිච්ච දුක්ඛ සහ අනාත්ම පිළිබඳව මෙනෙහි කළෙමි ඉක්බිති සක්මන් භාවනාව අන්තිමට ආනාපාන සති භාවනාව මා හැම විටම ආනාපාන භාවනාව අන්තිමට කරන්නේ ඒ වන විට මගේ මනස සමතුලිතව ඇති හේයින්. උදය වනතුරු සෑහෙන්න දිග වේලාවක් අවහිරයකින් තොරව දිගටම භාවනා කළ හැකි හේිනි. අර දර්ශනය එනවා නම් හැම විටම එන්නේ මේ කාලය තුලදීය. එය එන්නේ කිසිසේත්ම අපේක්ෂිතව නොවේ. මීට පෙර දුටු දර්ශන කීපයක් මෙහිදී සිහිපත් කරමි. 1. එක් වරකදී මගේ සිරුර විශාල නිසසල මුහුදක් තුල ටිකින් ටික අන්තර්දාන වන අයුරු දැක්කෙමි. දෙක ඊළඟ දර්ශනයේදී මගේ සිරුර කඩ කඩ වී අවකාශය තුල ක්‍රමයෙන් අන්තර්දාන විය. මෙවර මොහොදක් නොවිය. සිතන සිතක් ඇති බවක් නොහැඟුනි. තිබුණේ සිදුවීම් පිළිබඳ දැනුවත් බව පමණකි. 3. මේ අන්තිම වාරයේදී සිරුරක්වත් සිත නැසිතක් වත් නොපැවති අතර තිබුණේ මගේ දැනුවත් බව පමණකි. මට පෙර අවස්ථාවලට වඩා මේ වාරයේදී ඊතා තදින් දැනුනේ හැමදේම හැමතැනම අන්තර්දාන වූ බවකි. කලින් වතාවලදී මගේ සිරුර අන්තර්දාන වූවාක් මෙන් ටිකින් ටික අන්තර්දාන වීමකුත් නොවේ. මෙහිදී සිදු වූයේ තිබුණ සියලු දේ එක මොහොතකින් ෂණිකව නැතිවීමකි. ඉතුරු වූයේ මීදුමක් පමණි. හැමදේම ඊතා ඉක්මනින් එහෙත් පැහැදිලිව සිදුවිය. සංසුන් සන්තෘෂ්ටියක්ද යහ සාධනය හා ශක්තිය පිළිබඳ හැඟීමක්ද සහිත තත්වයක සිටියෙමි. තුන්වන ප්‍රශ්නය ඔබ තුල ආකල්ප ඉන්ද්‍රිය සංවේදන ඇගීම් ආදිය පිළිබඳ වැදගත් වෙනස්කම් හැඟේද පිළිතුර පසුගිය මාස 6ක පමණ කාලය තුල මගේ චරිත ස්වභාවය ඉක්මනින් වෙනස් වී ඇති නිසා මෙය දුෂ්කර වූද මම පිළිතුරු දෙන්නට උත්සාහ කරමි. 1. කලින් මට ඉක්මනින් තරහ ගිය නමුත් දැන් කිසිසේ තරහ නොයයි. මට තරහ යන විටම ඒ ගැන දැනෙන හේයින් සිතුවිල්ලේදී පවා මම එය පාලනය කරමි. ඒ වෙනුවට ඒ අවස්ථාව පිළිබඳ කටයුතු කරන්නට මට බුදුන් වහන්සේගෙන් උපදෙස් දෙනු ඇත්ත යන්න බුද්ධ ධර්මයෙන් රැගෙන යොදා ගනිමි. 2. මම සමහර රස කැවිලි වලට කැමැත්තෙන් සිටියෙමි. දැන් මගේ දරුවන් ඒවා මට ගෙනවෙද්දටත් මා තවදුරටත් ඒවාට කැමති නැති බව පෙනීමෙන් පුදුමයට පත්වෙමි. ඒවාට හෝ වෙනත් ඉන්ද්‍රිය අරමුණු කිසිවකට මගේ විශේෂ ආශාවක් නැත. මට අවශ්‍ය සියලු දේ ඇති හේයින් මෙය මා තුළ නිදහසක් හා ප්‍රීතියක් උපදවයි. 3. දුෂ්කරතා මොනතරම් ආවත් මම ධර්මයේ සිහි කර ඊතා ඉක්මනින් සංසුන් බවට පත්වෙමි. මේ අනුව උපේක්ෂාව දියුණු වන බව මට පෙනේ. එහෙත් එය වඩා දියුණු කරගත යුතුය. 4. අනෙක් ඇත්තන්ට උපකාර කිරීමට තැත් කිරීමෙන් මම ප්‍රීතියක් ලබමි. නිදසුනක් ලෙස අන්ධ පුද්ගලයින් තිදෙනෙකු ඊටාම තනිව සිටින හේයින් මම නිතර ඔවුන් හමු වෙමි. මානසික රෝගීන් කීප දෙනෙකුටද උපකාර කරමි. අංගොඩ මානසික රෝහලට මා උපකාර කරන අතර ඒ රෝගීන් පිළිබඳව යහපත් ප්‍රතිඵල ලබමි. රෝගීන් බාරව ඉන්නා අයට ඉගැන්වීමටත් පුහුණු කරවීමටත් එහි බලධාරීහු මට ඇරයුම් කළහ. මෙය මට කළ නොහැකි විය. මක් නිසාදයත් උපකාර වශයෙන් මට සියල්ල කළ හැකි ඌයේ රෝගීන්ගේ මනස වටහා ගැනීමෙන් පමණකි. රෝගියාට හැඟෙන ආකාරයට මටත් හැඟුණොත් පමණකි සැබෑ වශයෙන් ඔවුන් සැනසිය හැක්කේ. දැන් මම මට පුළුවන් හැටියට උදව් කළ හැකි ඇත්තන් සිටිද්දැයි විමසා බලමි. ඒ මගේ ප්‍රීතියයි. පහ ධර්මය ගැන අසාගනු කැමති බොහෝ යහළුවෝ මා හමුවීමට එති. ඒ සඳහා අප්‍රමාණවත් දැනීමක් මට නැති බව වටහා දෙන්නට මම තත් කරමි. ඔවුන් හට කියාදිය හැක්කේ මා දන්නා දේ පමණයි. ඒත් භාවනාව ගැන පමණකි. එහෙත් හැම විටම හැම වෙලාවෙම හැම ප්‍රශ්නයකම සිදුවන හැම දෙයක්ම මම වහාම මනසින් ධර්මයට සම්බන්ධ කරමි. දැන් මගේ ක්‍රමය එයයි. මගේ සංසුන් බව රඳා ඇත්තේ ඒ මතය. මේ ගති ලක්ෂණය දියුණු වී දැන් මා තුළ ගැඹුරු ශ්‍රද්ධාවක් හා විශ්වාසයක් හටගෙන තිබේ. සමහර විට මගේ අවසාන අත්දැකීම නිසා මා තුල ප්‍රබලව රෝපණය වූ ශක්තියක් හා විශ්වාසයක් හටගන්නට ඇත. මට බියක් හෝ අවිනිශ්චිතතාවයක් නැත. මට ප්‍රබලව විශ්වාසයෙන් යුතුව ප්‍රීතිමත්ව ඉදිරියට ගිය හැකිය. ඒවා අදෘශ්‍යමාන හේයින් කිසි විටකත් ඉවත් කළ නොහැකිය. මගෙන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දෙන්නට උත්සාහ කළත් ඒවා පැහැදිලිව විස්තර කිරීම දුෂ්කරය. තවදුරටත් කරුණු පැහැදිලි කිරීම යම් ආකාරයකට උපකාරී වේ නම් ඊතා කැමැත්තෙන් දවසක මේ තිරිගලට එමි. උනන්දුවෙන් භාවනා පටන් ගැනීමටත් පෙර කාලයේ පවා සිදු වූ අතීත අත්දැකීම් වගේක් තිබේ. මට මඟ පෙන්වීමට ඊ타ම කරුණාවෙන් ක්‍රියා කරන ඔබ වහන්සේට ස්තුතිපූර්වකව සියලු යහපත පතමි. හැම විටම ඔබ වහන්සේට කෘතවේදී වන යටහත් ශිෂ්‍යාව. පසුලිපිය ගුරු දේවයන් වහන්සේගේ උපදෙස් පැහැදිලිව අර්ථ නිරූපණය කරමින් මට උපකාර වන ස්වාමීන් වහන්සේගේ මහත් කරුණාව පිළිබඳ මගේ ස්තුතිය හා කෘතඥතාව පුද කරමි. ඒ උපදෙස් නැත්නම් මා භාවනා කරන්නේ කෙසේද? මම මහා වාසනාවන්තියක්මි. බොහෝම බොහෝම ස්තුතියි. මීතිරිගල නිස්සරණ වනය 1986 පෙබරවාරි 2 ලිපිය හිතවත් දායකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට ජනවාරි 29 වැනිදා ලියන ලද ඔබේ ලිපිය ලැබුණි. එය මා පරිවර්තනය කළ විට උන්වහන්සේ එහි අන්තර්ගතය ගැන ගැඹුරින් කල්පනා කොට පහත දැක්වෙන උපදෙස් ඔබට පවසන ලෙස කීහ. උන්වහන්සේගේ සප්ත විසුද්ධිය පොතෙහි විපස්සනා ඥාන නම් කොටස කරුණාකර කියවන්න. ඉක්බිතිව ඒවායින් කොයිතරම් ප්‍රමාණයක් ඔබගේ ලියුම්වල ලියා ඇති සියලු අත්දැකීම් ගැන සිතා බලා ඔබේ ඒ අත්දැකීම් හෝ අවබෝධ තුල ඇද්දැයි උන්වහන්සේට ලියන්න. ගෞරවනීය මහාසී සයාඩෝ ස්වාමීන් වහන්සේගේ Progress of Insight නම් පොතද විපස්සනා අවස්ථා පිළිබඳ සවිස්තරව කරුණු දක්වයි. ධර්ම මාර්ගයේ යන ඔබේ ගමන සාර්ථක වේවා. මෛත්‍රීණි. පසුලිපිය ඔබේ පසුලිපිය පිළිබඳව භාවනාව යනු ගෞරවාර්හ ගුරුවරයා කෙරෙහි ඇති යුතුයකමේ කොටසකි. තවද ධර්මයේ ප්‍රාතිහාර්ය ය ජීවිත කාලය තුලදී දැකීමට වීරය කරන්න උන් කෙරෙහි ඇති මුදිතාවට ප්‍රකාශපත් කරන ක්‍රමයකි.